තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පච්චුප්පන්නානං ධම්මානං විපරණාමානුපස්සනේ පඤ්ඤා උදයබ්බේ ඥානං තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් මේ උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි චාරිත්‍රානුකූලව සතියකට වතාවක් බ්‍රහස්පතින්ද දවසේ පවත්වනු ලබන ධර්මදේශනා සඳහායි අපිට අවස්ථාව සැලසීලා තියෙන්නේ. ඉතින් මේ ධර්මදේශනාව දෙයින් බොහෝ දෙනෙක් දන්නා පරිදි අපි දේශනා මාලාවක් විතරයි පවත්වන්නේ. මේ සම්පූර්ණ දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව වශයෙන් ඒ උදාන පාළිය සඳහන් වෙන මේගිය සූත්‍රයයි ඉදිරියෙන් තියාගත්තේ. මේ මේගිය සූත්‍රයේදී බණ භාවනා කරන විශේෂයෙන් අපකප්පවි භාවනා කරන කෙනෙකුට පහළ විය හැකි ප්‍රශ්න යම් ප්‍රශ්න වගේකුත් ඒ ප්‍රශ්න මතුනාට පස්සේ සරුවච්චන් වහන්සේ වාගේ ඒ සියල්ල දන්නා සියල්ල දක්නා වූ තුන්කල් දක්නා වූ ඒ සර්වඥතා ඥාණයෙන් දෙන උපදේශුත් ඒ සූත්‍රේ ප්‍රධාන තේමාව වෙනවා ඒ යටතේ තමන්ට බලාපොරොත්තු වෙන ඒ චේතෝ විමුක්තිය නැත්නම් ඒ විමුක්තිය ලඟා කර ගැනීම සඳහා සරුවචන් වහන්සේ ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් දෙවෙනියට තම තමන්ගේ සීලය එහෙම නැත්නම් මේ සදාචාරාත්මක වගකීමත් තුන්වෙනි වශයෙන් දැනගත යුතු කළ යුතු කතාත් හතරවෙනි වශයෙන් පසුබස්න අවසානයේ දක්වාම දරාගෙන ඉදිරියට ගෙන යන වීර්යයත් අවසාන වශයෙන් පස්වෙනි කාරණා වශයෙන් ඒකට ගැළපෙන නිපක ප්‍රඥාවකුත් උප්පත්ති සාධි ප්‍රඥාවකුත් තියෙන්න ඕන බවත් ඒ මාර්ගයේ ඒ පහ අනුව මේ කරගෙන යන යෝග ජීවිතයට නිස්සරණ ජීවිතයට අනුග්‍රහ කටයුතු බවත් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් අපි මේ කියන කාරණා පහෙන් තුන්වෙනි කාරණාවේ දැන් මේ ගත කරන්නේ ධර්මදේශනා මාලාව වශයෙන් බලනකොට ඒකේ පවතින මේ කලයිතු කතා අපිච්ච කතා ආදී දස කතා වස්තු වලින් අපි මේ අටවෙනි කතාව ඥාන කතාවේ පසුවේ. ඒ සඳහා අපි මෙතනදී විශේෂයක් කරලා මෑත කාලයේ භාවනා ලෝකයේ ප්‍රසිද්ධ පවතින ඒ විපස්සනා ඥාන ටික ඒ ඥාන කතාවේ සාරේ වශයෙන් මාස වශයෙන් ඕජා වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒ විපස්සනා ඥාන ථේරවාදී ලංකාව වගේ රටවල් වල 16 ආකාරයකට කඩලා පෙන්වනවා. 16 ආකාර විපස්සනා ඥාන එයින් නවයක් මහා විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරනවා මේ මැද තියෙන මදේ කොටස. ඉතින් අපි එයින් මේ ආකාරයෙන් කඩා බෙදා දක්වන ඒ ඥාන කතාවේ අද මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 16 ආකාර ඥානයේ ඒ හතරවෙනි ඥානය උද්‍යප්පේ ඥානයි. මේ 16 ආකාර ඥාන එවනතන් එහි මැද තියෙන මේ වහා විපස්සනා ඥාන පෙළ ගැහිලා තියෙන්නේ සරුවචනාංශයේ විසින් දේශිත මේ සත්ත්වවිසුද්ධි ක්‍රමය විස්තර කිරීමට. සත්ත්වවිසුද්ධි ක්‍රමයේ අත්තා වූ ශීල විසුද්ධි චිත්ත විසුද්ධි කියන කොටස විසුද්ධි වශයෙන් පමණයි පවතින එක ඥාන කොටසක දක්වලා නැහැ වෙන විදිහට කියනවනේ ඒක සීල සමාධි දෙකට වැටෙනවා එතනින් පස්සේ වැටෙන කාංකා විතරන විසුද්ධියේ ඉඳලා තුන්වෙනි විසුද්ධියේ ඉඳලා විපස්සනා ඥාන වශයෙන් පර්ව වශයෙන් ජවනිකා වශයෙන් කොටස් වශයෙන් කඩ කඩ දැක්වීමයි මේ මේක බොහෝ විට ලංකාවේ සිදුවෙච්ච දෙයක් මේ ලංකා හිටපු ආචාර්යයන් වහන්සේලා අටුවාචාරින් වහන්සේලාට අවශ්‍ය ඒ තොරතුරු ඒ කපා බෙදා දක්වන ක්‍රම ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුද්ධ දේශනාවේදී මේට අදාළව හොයනවා නම් අපිට තියෙන රතවිනීත සූත්‍රයයි ඒක මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ රතවිනීත සූත්‍රයේ සර්වචනයි තාමත්ම විචිත්‍රව ඒ සත්ත්ව විසුද්ධි ක්‍රමය ගැන හරපාන මේ සත්ත්ව විසුද්ධි ක්‍රමය බොහෝ විට විසුද්ධි මාර්ගයේ විමුක්ති මාර්ගයේ වාගේ පොත් රචනා කිරීමේදී යෝග ජීවිතයක තේමාව සටහන් කිරීමේදී සැකිල්ල වශයෙන් කරන් තියෙනවා. ඇට සැකිල්ල වශයෙන්. එහෙම නැත්නම් ඒකේ ප්‍රස්ථාරය වශයෙන්. ඒ ප්‍රස්ථාරය වශයෙන් අරනේ එක එක විසුද්ධියක් හොඳට විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කිරීමේදී සීල සමාධි ප්‍රඥා කියන ਸਰවඥ දේශනාවේ ක්‍රමයේ හැටියට චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධි සීලය සහ සමාධිය කියන අතර මේ කාංකා විතරන විසුද්ධිය ඉඳලා ඉදිරියට තියෙන විසුද්ධි ටික විපස්සනා ඥාන වශයෙන් ගෙනහැර දක්වලා තියෙනවා. ඒ ටික තමයි මේ 16 ආකාර විපස්සනාවේ දක්වන්නේ. ඒ 16 ආකාර විපස්සනාදී මුලින් සඳහන් වෙන නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන, සම්මසන ඥාන කියන තුන මහා විපස්සනා ගණනට වැටෙන්නේ නැත. ඒවා විපස්සනා සඳහා සකස් කිරීම පමණයි. කෙසේ නමුත් අපේ ධර්ම දේශනා මාලාව වශයෙන් බලනකොට ඒ තාම මහා විපස්සනා ගානට වැටෙන්නේ නැති මේ ඥාන තුනට අපි සෑහෙන වෙලාවක් අත්තා. ඒක මේ වැරදිලා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක තමයි භාවනාවයි මේ නැත පරියත්‍ය ප්‍රතිපත්‍ය යතර තියෙන යම් විදියක ස්වභාවය. මේ ඥාන තුන මතුමත්තේ පාලවන්නා වූ විපස්සනාවට පාදක වන්නා පාදක වන්නේ යන්නේ යම්සේද එනතන් ඒක පිටිය සකස් කළ දෙන යම්සේද ඒ දේවල් මහා විපස්සනා ගන්නට නොවැටුණාට භාවනා ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින බොහෝ විට මෙන්න මේ ප්‍රධාන ඥාන තුන. ඒකට කොච්චර මේ මූලධර්ම වශයෙන් නැත්නම් දාර්ශනික වශයෙන් බලනකොට නම් හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ විවසන ඥාන પરම්පරාවේ අවසානයේ ගැනින මේ මහා විපස්සනා මහා දාර්ශනික මහා ගැඹුරු සංකීර්ණ සමීකරණ විශාල පාළි පාඨ කටපාඩම් කරමින් කරන වැඩපිළිවෙලක්. කියලා බොරුත් නෙවෙයි කතාව ඇත්ත. ප්‍රායෝගික වශයෙන් බලනකොට ඒ දේවල් සිද්ධ වෙන දේවල්. ඒවයිදි කරන්න දෙයක් නැහැ. කල යුත්ත තියෙන්නේ ඒකට සකස් කිරීමේදී. ඒව තාම විපස්සනා ඥාන විදිහට ගණන් ගන්නෙත් නැහැ. නමුත් එතන තමයි විපස්සනා යෝගාවචරයාගේ වාජෝග ජීවිතයේ සාර්ථකත්වය රඳාපවතින. ඒ නිසා මේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්‍රහ ඥාන, සම්මසන ඥාන කියන දේවල් පසුකාලීන ඒ අටුවාචාරීන් වහන්සේලා විසින් වෙන්කොට දක්වන ලද කීවා කියලා ඕන ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ඒවයි ගත යුතු ගත හැකි ප්‍රායෝගික කොටස අරන බලනකොට අද විපස්සනා ලෝකයේ අතරමං වෙලා තියෙන්නේ. ඇයි මේ නන්නත්තර වෙලා තියෙන්නේ මෙච්චර ගැඹුරු දේවල් වලට ගේවල් සඳහන් කරන සටහන් කරන මේ හිත ගැන කවදාකවත් ලෝකේ සටහන් වෙච්ච නැත්නම් තොරතුරු සටහන් වෙච්ච දේවල් දැකලත් දැනගෙනත් කරලත් පැටලෙන්නේ මොකද කියලා බැලුවොත් මෙන්න මේ මුල් ඥාන තුනට දක්වන ගෞරවයේ මදිකම නිසා. එව්වා නැවත නැවතත් වැරදෙනකොට හදා ගන්නට ඇති අදක්ෂකම නිසාත් එව්වා ගණන් නොගෙන අර ලොකු අතු අල්ලන්නට යෑම නිසායි මේ ලූටලා වැටලා පස්සබිම යනගන්නේ. ඒ නිසා අපි දැන් මෙතන මේ රසලා ඉන්න පිළිස පිළිබඳව ಗುಣ ප්‍රකාශයක් නෙමෙයි මේ පිළිස උත්සාහ කරන්නේ එහෙම ඉක්මන් වෙන්නවක්වත් කියාපාණ්ඩවක්වත් ලාභ සත්කාර පිණිසත් නෙවෙයි ජීවිත පරිත්‍යාගයෙන් මේ වැඩේ කරන්නේ. ඒ නිසා බොහොම එක පැත්තකින් ලොකු ඉවසීමක් තියෙනවා අපිට එමෙහිට මේකට ගියාට කමක් නැහැ. මොකද අපිට එහෙම හදිස්සිය කඩදාස් ලිපේ දාලා ඇවිල්ලා නැහැ දුවගෙන ආපහු ගෙදර යන්න. ඉන්නේ එහෙම බලනකොට අපිට මේ දැන් අද වෙනකොට 25 වෙනි දේශනාව දේශනා නැත්නම් භාවනා සතිವಾರ එනතම් වස් සෑහෙන ගාණයක් මේක උත්සාහ කරලා කමනේකින් අදහස් කරන්නේ නැහැ. මේක අනවශ්‍ය සංකීර්ණතාවයකටපත් කරලා අනවශ්‍ය ගරු ගැඹීරත්වයක් දෙන්න හදන එක නෙමෙයි කියන්නේ. ප්‍රතිපත්ති වශයෙන් බලනකොට මේ වගේ වටිනාකම වැඩි වුණාට පරියාප්ති වශයෙන් බලනකොට බොහෝ විට වටිනාකම දෙන්නේ අර ගැඹුරු විපස්සනා ඥානව. නමුත් ප්‍රතිපත්තියේදී වැදගත් වෙන්නේ පිටිය සකස් කිරීම. ඒක නිසා මෙතෙක් සාකච්ඡා කරපු එකක්වත් වැරදිලා ඉදිරිපත් කරපු තොරතුරු නෙවෙයි. නමුත් ප්‍රධාන චෝදනාවක් තියෙනවා. විවනිකම් හුදු සංග්‍රහ පොත්වල තියෙන අටුවා කතා කියලා. ඒක ඉතින් අසන්නට බාරයි. ගත යුතුක් හැක්කක් තියෙනවනම් අරගන්න එකයි තියෙන්නේ. ඉතින් අන්න එතනදී ඒ වාගේ මේ පරියාප්තිය සහ ප්‍රතිපත්තිය අතර දෙපැත්තට අදින වෙලාවේදී මහා බාර කණුවක් විදිහට මහා දජා දජයක් පතාකයක් විදිහට ඉන්ද්‍රකීලයක් විදිහට අපිට ගන්න පුළුවන් ඉන්නේ අපවත් වෙච්ච නායක හඳුරෝ අපේ මාතෘ ශ්‍රී ඥානාරාම නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ දෙකෙන් බොහෝම ලස්සනට මේ වගේ නැහැරපාලා අවශ්‍ය බරධාරකම අවශ්‍ය ක්‍රමයට ඉදිරිපත් කරලා මේවා දක්වලා තියෙන ඒ ධර්ම දේශනා සාපොත් උහුම් ප්‍රායෝගික පැත්තක් වෙනවා. පරියාප්තිය දැනගෙන ප්‍රායෝගිකවත් ඉදිරිපත් කිරීම. ඉතින් ඒ අනුව අපි ඊයේ ඊයේ කියන්නේ ගිය පාර හමාර කරපු ඒකාංකා විතරන විසුද්ධියේදී දැක්වෙන ඒ අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කියන සංසාරී ඉස්සලම වතාවට දකින්න දකින්න දේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් සලකා බලන ඥානය පහළ වුණාට පස්සේ ඒකේ තව දිගට විස්තර කතා හරියට ඔය මේ සංග්‍රහ ගන්තවල සටහන් වෙනවා. බොහොම මස් තියනවා ඒක. ඕජාව තියෙනවා. කියවලා ඉවර කරන්න බැරි තරම් තොරතුරු තියෙනවා. ඒක ඇත්තටම භාවනා යෝගාවචරයට බලනකොට තමන්ගේ කේන්දරේ ලියලා තියෙනවා. කියවා බලනකොට මෙන්න මේ මේ තොරතුරු දැනනකොට හොඳට තේරෙනවා මේ වගේ පරණ වීමක් නැහැ. එදා ඒ ආචාර්යවරු, ඒ ශිෂ්‍යයෝ, ඒ යෝගාවචරෝ කරපුවාම තමයි අපිත් ඒ වචන වශයෙන් වෙනස් වුණාට ඒ අත්දැකීම තමයි ලබන්නේ කියලා. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඉස්ලාම් වතාවට මේ සාමාන්‍ය ලක්ෂණ කියලා මේවට කියන්නේ සාමාන්‍ය ලක්ෂණ. සංසාරේ එහෙම නැත්නම් මේ චක්‍ර වාටේ එහෙම නැත්නම් පුද්ගලයේ තුල තියෙනා වූ ඕනෙම ධර්මයක් මේ කියන ලක්ෂණ තුනට යටයි. මේවා සාමාන්‍ය ලක්ෂණ. ඕනම දෙයක් නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා අතීත අනාගත පච්චුප්පන්න වේවා 11 ආකාරයේ කොයි එක ගත්තත් ඒවා අනිත්‍යමයි ඒවා දුක්ඛමයි ඒවා අනාත්මයි. නමුත් මේවා සාමාන්‍ය ලක්ෂණ වෙන්නේ පරමාර්ථ ලෝකේ පමණයි. ප්‍රත්‍යක්ෂ ලෝකයට එනකොට මේවා සම්පූර්ණයෙන්ම නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ගැනීම නිසායි මේවට ඇලීමක් ඇති කරන්නේ මේවා කිට්ටු කර ගන්න හදාන්නේ ලොකු කර ගන්න හදාන්නේ මගේ කියා ගන්න හදාන්නේ නමුත් යම්ම කිසි ධර්මතාවයක් සාමාන්‍ය වශයෙන් ඒ කියන්නේ සාර බහුම වශයෙන් ඕන තැනක ඕන වෙලාවක යොදන්න පුළුවන් මුළු ධර්මයක් වශයෙන් කාණිත්‍ය නම් ඒක දුක නම් ඒක අනාත්ම නම් බැලුව බැල්මට ඒකට තණ්හාවක් උපදින්නේ නැහැ තණ්හාවක් උපදින්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සන්තති ලක්ෂණය පරමාර්ථ ලෝකයේ ඉඳලා සබවචනanse ඉහළ සිට පහළට බලලා අනුකම්පාවෙන් දේශනා කරපු දේ පහළ සිට ඉහළට බලන ඉහළට බලන සම්මත ලෝකයේ ඉන්න ඇත්තන්ට දිරව ගන්නට අමාරුයි. අන්නයේ අමාරු දිරවිල්ල ඇති කරන්ට නම් හපල කන්නු. කැටි කැරි වශයෙන්, කුට්ටි වශයෙන්, කලාප වශයෙන්, කැදලි වශයෙන් රිත්ත වශයෙන් ගිලින්න යන්න එපා. ගිල්ලපු ගමන් දිරව ගන්න බැරි වෙන නිසා හුද්දට හපන්න ඕන. හපලා හපලා හපලා හපලා ගත්තොත් කැලීතාම කුඩා අංශ බාටපත් වෙන අතර මුඛයේදීම හොඳට කේතේ නැත්තම් කෙලත් එක මිශ්‍ර වෙච්චාම දිරවිල්ල එතනදීම පටන් ගන්නවා. එතකොට බරට බඩට එච්චර බරක් නැහැ. ඊවැඩි ආදී රෝග හැදෙන්නේ නැහැ. මල බද්ධය හැදෙන්නේ නැහැ. කටෙන්ම මේක නතර කරගන්න පුළුවන්. අනිත් වගේ තමයි අරමුණක් ඇතුළට ගන්නකොට ඒ අරමුණ ద్వාර මට්ටමේදීම හොඳට හපනවා නම් හොඳට මෙනෙහි කරනවා නම් නැවතිල්ල මෙනෙහි කරනවා නම් ඒක කවදාකවත් ඇතුළට වැදගෙන මේකට ආශාව ඇති වෙන අදහසක් එන්නේ නැහැ. ద్వාර මට්ටමේදී මේකේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ එක්ක මූල ධර්ම වශයෙන් එහෙම නැත්නම් තමයි තේරෙන ලාමක ක්‍රමයට තේරෙන අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණ වශයෙන් එහෙම නැත්නම් හොඳට රහතන් වහන්සේ නමකට වෙන විදියට අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා වශයෙන් ద్వාරයේදීම සිදු කරගත්තොත් ඇතුලේ නඩු නෑ ඇතුලේ අර්බුද නෑ ඇතුලේ අජීර්ණ නෑ ඇතුලේ මල බද්ද ඉන්නේ ඇතුලේ දීවැඩියාවට යන්නේ ඉතින් අපිට වෙලා තියෙන ඉක්මනට ගිල ගන්නට ගිලගෙන ගිලගෙන යනවා තියෙන ඒකට කෑදරකම කියාකේ ඒ කෑදරකමත් ප්‍රඥප්ති පැත්තේ ඉඳලා ඉහළ බලන ගතිය ඒ කෑදරකම නිසා වෙන්නේ මොකද්ද බඩට මහ බරයි දාගත්තට පස්සේ බරු දැම්මා වාගේ පැත්ත වැටෙනවා. ඒ කාලේ ওই බමුණු බොහොම ප්‍රසිද්ධයි කැමරට දැනට උනත් ඒ උසස් කුලවන්ත බමුණු පවුල් වල ඇත්තෝ වාහනයකට ගොඩ ඉන්නේ දෑතට ආහාර බදාගෙන මේ ඉඳගත්තා වගේ හොඳට ආසන ඉඳ ගන්නවා ඉඳගත්ත වෙලේ ඉඳලා වාහනයෙන් බයිනකම් කරන්නේ කණි කරනවා. මහා මහතා. ඉතින් මේ බමුණු ඉස්සර කාපුවාම මේ අලංසාටක කාකපෙය්‍යක ආදි වශයෙන් නම් වශයෙන් සරුවචනාංශයේ සඳහන් කරලා තියෙන ඒ කාලේ පැවති චරිතය ඉඳගෙන හිටපු උඩට ඇඳගෙන ඉන්න සලුව ඉඳගෙන ඉන්නකොට කාලා කාලා කාලා ඒක ආයෙ පෙරව ගන්න බැරි තරම් ඒක ඇදගෙන වැටෙනවා. ඔය ලාටකේ නැතුණත් කමන්නේ දැන් කාලා කෑම තේනේ කියලා ඔහේ ඉන්නවා. ඒ වගේම කාලා කටද පැත්තේ ඉතුරු වෙන කෑන දේවල් ලෙව කන්න තරම් දෙයක් නැහැ. ඊගාට අලුත් කෑල්ලක් කන්න නිසා කපුටෝ ආහන්න බලනවලු කට දෙපැත්තේ තියෙනවා කන්නේ. ඊට පස්සේ කාලය වුණාට පස්සේ නැගිටින්න අත දෙන්න ඕනලු කවුරු හරි. නැගිට ගන්න බෑ. ඔන්න ඔය ලක්ෂණ තුන පෙන්නනවා කැමේ කියන ඒ ගිජුකම නිසා මේකමයි සම්මත ලෝකයේ අරමුණු විශේෂය තියෙන්නේ. කොච්චරද අරමුණු බඩට දාගන්නව හිතට දාගන්නව ඔය මෙනෙහි කරන්නේ නැහැ. කලාප වශයෙන් හෝ මේ සුණු වශයෙන් මෙනෙහි කරන්නේ කැටි වශයෙන්ම දාගන්න. දාගත්තට පස්සේ ඇතුළේ ඉතින් අන්නර වෙහෙසලපත් වෙන, දිරව ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ ටික ඒ ඉස්සල්ලාම කලාප කරගන්න විදිහ නිකන් යන්තම් හරි හපල කරන කමේ තමයි සම්මසන ඥානදී කරන්නේ කලාප සම්මස්සනය. ඒ සම්මස්සනයට ඉස්සර වෙලා ඒ අරමුණු සම්මත ක්‍රමයට එනේන අරමුණේ සාටහන එනමුණ අරමුණේ ආකාර එනේන අරමුණේ ස්වභාවික ලක්ෂණ වශයෙන් සම්මත ලෝකේ ඉඳලාම පටන් ගන්න වැඩි. කරගෙන කරගෙන යනකොට ඕන හොඳට සද්ධා විදියේ සමාධිය ප්‍රඥා ඇති වෙලා අරමුණට අරමුණ මූණ දාලා හිතට අරමුණ මූණ දාලා ආපాతගත වෙලා හිටියානේ. හිටියාට පස්සේ දැනගන්න ඕනේ දැන් ඉතින් දඬු වඬුවට ආවුණා. දැන් ඉතින් කපන එකයි තියෙන්නේ. එතකොට හරියට වැඩි කොටස් කොටස් කර කර කලන. ආස්වාසේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි. ඉතල ආස්වාද ප්‍රස්වාස දෙක ගලපන්නේ. අහුණාට පස්සේ දඬු වඬුවට ආස්වාසේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි. ආස්වාස අග ඉඳලා ප්‍රස්වාසයට යනකොට හිස්තන මෙහෙමයි. ප්‍රස්වාසයේ අග මෙහිමයි මුල මෙහිමයි මැද මෙහිමයි. සක්මන් කරනකොට ඉස්සලා අපි වම සහ දකුණ කලපනවා. හොඳට yaadෙනවන සක්මනේ ඔසවනවා තබනවා කියලා වම කීපක දෙකට කඩලා බලන්න. ආ ඒකත් හොඳට යනවනේ. ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියලා තුනට කඩලා බලන්න. ඊට පස්සේ ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හිතෙනවා යවනවා තබන්න හිතෙනවා තබනවා කියලා මෙතෙක්කල් කරපු නැති නාම ධර්මයේ චේතනාවක් බලනවා. ආදි වශයෙන් ඒ තමන්ට භාවනාදී ලැබිය යුතු සති සමාධි හරියට පස්සේ අර වුණ කැලි කැලි කරලා කලාප වශයෙන් කඩාන කඩාන යන ක්‍රමයේ තමයි මේ මේ සම්මතන ඥානෙ සිදුවේ. සංකිට සංකිපිත්වවත්ථානේ පඤ්ඤා කියලා අපි ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගත්ත එක තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මේ කලාපය, මේ රිද්ද, මේ පේශිය අංශු අංශු වශයෙන් කඩන එක තමයි දැන් මේ අපි බලාපොරොත්තු වෙන මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියදී හම්බෙන අර සත්‍යමයි, අර සමාධියමයි, අර අරමුණමයි, අර වේගමයි එහෙම අර කඩ කඩා සුනුසුනු කරමින් නැත්තම් අපි ඉස්සරහ දත් තියෙන්නේ කඩලා කන්දනේ අග දත් ටික තියෙන්නේ අමරන්න. දැන් ඉස්සරහින් කඩලා කටට ගත්තට පස්සේ ඒගහම ගිලින්න යන්නේ නැහැ. තව කටක් කණ එක නෙවෙයි දක්ෂ වෙන්නේ. හක්කට දාලා අර ඇඹරුම් දත් වලට දාලා හුද්දට අමරන්න ඕන. කොච්චර අමරනවද කියලා කිව්වොත් සෑම ඝණයක්ම බොණ්ඩ පුළුවන් මට්ටමට දිය කරන්න කියනවා කටේ. සෑම දියරයක්ම හපන්නේ කියලා කියන මොකටද වැඩි වේලාවක් කටේ පවත්තා. කටේ පැවැත්වුවොත් බඩට ගියහම ප්‍රශ්න ඒ වගේ අරමුණු ගන්න ප්‍රමාණය වැඩි කරන එක නෙවෙයි දක්ෂකම ගන්න ගන්න අරමුණ ඉස්සලා කඩාගෙන ඒ කියන්නේ කලාප වශයෙන් ඒ කලා කඩාගත්ත එක තව තවත් අඹරලා බලන්නේ. ඒක තමයි මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එතන මේ කාංකා විතරන විසුද්ධිය පන්නලා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ලැබීම. එහෙම නැත්නම් මේ සම්මසන ඥානය මග්ගාමග්ග ඥානෙ බාටපත් වීම ඒ සාමාන්‍ය අවශේෂ විපස්සනා ඥානවල ඉඳලා මහා විපස්සනා ඥාන වලට අඩිය තැබීම. ඒක ලොකු පරිණාමයක්. ඒක ලොකු ඉදිරි ගමනක්. ඒ වගේම අර මෙතෙක් කරගෙන ආපු වැඩවලට ලොකු පන්නරේ ලැබීමක්. ඒ වගේම ඒ වගේම ශක්ති සම්පන්න වීමක් මෙතන කෙරෙන්නේ. ඉතින් ඒ හරියදී ධර්මමය කොහොමද කියන්නේ? මූල ධර්මමය විග්‍රහ අනන්තය අපරමයි. හරි විස්තරයක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී බහුසුත භාවය සඳහා කියලා කියන නිදහතර කාරණාවර ඉදිරිපත් කරගෙන මම කැමැති කෙටි වශයෙන් සඳහන් කරන්න මේ සම්මසනය පැවැත්වීම. සම්මසනය කියන්නේ ලুকু කොටස් කඩාගෙන කන්න පුළුවන් මට්ටමට කෑලි කෑලි වලට කඩාගෙන කෑම තමයි සම්මසනය කියන්නේ. ඒ සම්මසනය පැවැත්වීමේදී අපි අනිත්‍ය සම්මසනය, දුක්ඛ සම්මසනය, අනාත්ම සම්මසනය කියලා අපි ඇත්ත වශයෙන් 24 වෙනි දේශනාව දක්වා කළා තමයි. නමුත් මේ වයිදී තවත් ඒ ක්‍රමයක් මේකත් ඇත්තම ඒකාන්තයෙන් පසු කාලීනව මේ ක්‍රමයේදී කියම ගිය අර්ථකථාමය සංග්‍රහ ග්‍රන්ථ සංග්‍රහ සංග්‍රහ කිරීම මේ කඩා බැලීම රූප සත්‍යක භාවනා සහ අරූප සත්‍යක භාවනා කියලා බොහොම ගැඹීර භාවනා ක්‍රමයක් ලංකාවේ තිබිලා තියෙනවා. මේක ලංකාවේදී මේ විදිහට නම් වණන් වශයෙන් දීලා තිබුණට සමහරෙකුගේ අදහසක් තියෙනවා මේ රූප සත්‍යක භාවනා ක්‍රමය සහ අරූප සත්‍යක භාවනා ක්‍රමය සර්වජන් වහන්සේ නම් වශයෙන් දේශනා නොකරට ඒ දේශනාවේ අඩංගුයි කියලා. ඒ කොහොමද? ඒ ඉතිහාසගත සිද්ධියක් පෙන්නනවා සර්වජන් වහන්සේ මහා පරිනිර්වාණයට මාස 3කට කලින් ආයු සංස්කාර හැරීමේ සිද්ධියක් විචිත්‍රව අපේ බණ පොතේ සඳහන්. ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා හතර ඍතුපාද වඩන ලද භාවිත මනසක් ඇති කෙනෙකුට අවශ්‍ය නම් කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට පොත්වල සඳහන් වෙන විදිහට මාර ආවේශයක් සිද්ධ වෙච්ච නිසා මේ ਸਰුවචනසේ ඕලාරිකව කරන මේ ඉංගිය තේරුම් ගන්න බැරුව ඔය කට අරගෙන බලන්න. දෙවෙනි වතාවටත් කියනවා ආනන්දේ මේ හතර ඉදිපාද වරලද භාවිත මනසක් ඇති කෙනෙකුට අවශ්‍ය නම් මේ කල්පයක් අවශ්‍ය ලබන්න පුළුවන්. ඒ තානන් ස්වාමීන්ට මේක වැටහෙන්නේ නැහැ. මේ සරුවචනංශය කරන ඕලාරික නිමිත්ත. තුන්වෙනි වතාවටත් කෙරුවා පස්සේ අන්දාන්ත හොඳයි ස්වාමීන්ස වන්දනාකල් පැත්තකට යනවා. ඊට පස්සේ මාර්යා ඇවිල්ලා කියනවා සුගතයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබතුමා මෙතෙන් ලෝකෙට පැමිණිච්ච වැඩ ඉවරයි. දැන් hina යන්න කල නෙවෙයිද කියලා. මොකද මෙතෙක් කල එන හැම වෙලාවකම සරුවචනාංශයට උත්තර බැඳා වික්කු බික්කුනි පාසක පාසිකා කියන සිවණක් පිරිස මාර්ග ඥාන ලබනකන් සාසන ස්ථාපන වෙනකම් මම යන්නේ කියලා. දැන් මාර්යා කියන දෛව හරිනේ යන්නේ කියලා. ඒකට ආනන්ද සාන්‍යාසූප ආරාධනා නොකළ නිසා මාර්යා ආරාධනා කළ නිසා එතෙන්දී සබතනසේ ආය සංස්කාර හරිනවා. ආය සංස්කාර හරිනකොට ආනන්ද සාන්‍යාසයා මේ මේ විහාර පිටිපස්සේ හේවණැල්ලේ ඉන්නේ. එතකොට පොළොව දෙතුරුම් කනවා ඒගොල්ලනවා චම්බිතත්තන් බීරු චම්බිදත්ත කියන තත්ත්ව වෙනවා බය වෙනවා ඒගොල්ලනවා නැග කිලිපොළනවා. ජහර දුවගෙන ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මහ පොළොව සහලනවා වෙවුලනවා මොකද ඒ කියලා ඒ භාග්‍යතුන් වහන්සේ ආය සංස්කාරය හරිය නිසයි. ඒක කියන දැන් ඔබ වහන්සේ කිව්වා නේද මේ සතර ඉතිපාද වඩපු කෙනෙකුට පුළුවන් කියලා මේ කල්පයක් වුණා තාවසල මම නම් මොකටද ආය සංස්කාරය හරියේ නෑ ආනන්දේතුන් ඔබ ආරාධනා කරේ නෑ. ඉතින් ශාන්ත මම දැන් ආරාධනා කරන්නට යන්නේ දැන් බෑ. දැන් මාරේ ඇවිල්ලා ආරාධනා කරා. මොකද උනේ මම ආය සංස්කාරය හැදියා. මේ ආය සංස්කාර හරිනවයි කියලා කියන්නේ මේ රූප සත්‍යක භාවනා සහ අරූප සත්‍යක භාවනා ආය මත්තර නොකරමී කියලා කියලා කරන අදිෂ්ඨානය කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ යම් කිසි කෙනෙක් මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා කරනවා නම් ඒ පුද්ගලයාට එන කායික මානසික කිසිම රෝගයක් විපස්සනාට හරවන්නේ නැතුව අරින්නේ. එතකොට ඔය ලෙඩ නැති කිරීම පිළිබඳ චිත්ත ශක්තිය වැඩෙන්නේ කෙනෙකුට චිත්ත ශක්තිය ඔය කියන විශ්ව ශක්ති දෙන්න පුළුවන් වෙන්නේ මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා වැඩිමෙන් කියලා මතයක් මේ අනුව ගොඩනගනවා. ඒ නිසා භෞසුත භාවයේ පිණිස මේක පිළිබඳ විස්තර අවශ්‍ය නැහැ. ඒ විසුද්ධි මාර්ගයේ දුර සල්පිතර සඳහන් වෙනවා. මෑත කාලේදී පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ සෑහෙන මේක එළියට දැම්මා. එළියට දැම්මට පස්සේ කොච්චර දුරට ඒක ජනප්‍රිය වුණාද කියනවා. හුඟ දෙනෙක් නිවන් දකින්න ඕන උනේ නැහැ. රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා කරන්න කැසපට ගහගත්තා. නමුත් ඒක හුදු සම්මතන ඥානෙ විතරයි. ඒ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා අපේ ඉතිහාසයේ නැත්නම් සංස්කෘතියේ සෑහෙන මුල් බැහැගෙන තියෙනවා. ඒකෙදි රූප සම්මසන කරන ක්‍රම හතක් රූප සත්‍යක භාවනා ක්‍රමයේ වශයෙන් නාම සම්මර්ෂණය කරන ක්‍රම හතක් නාම සම්මසන ඥාන වශයෙන් අර සාමාන්‍ය සම්මසන ඥාන හැමාරේ සම්පූර්ණ ලයිස්තුව සම්පූර්ණ කිරීමක් වශයෙන් ඉදිරිපත් කරනවා. එනිසා මේක බොහොම ගම්භීර භාවනා ක්‍රමයක් විදිහට පැවතිලක් තියෙනවා මෑත කාලේ සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති දෙයක් වඩපත් වෙලා තියෙනවා. නමුත් ඒ විසුද්ධි මාර්ගය බොහොම විස්තර කරනවා. ඒක මහසිසාරුක ස්වාමීන් ස්වාමීන් වහන්සේගේ පොතේ විස්තර කරන ප්‍රවේශමෙන් යුක්තව. ඒකට තිබිය යුතු තැන තියලා අනවශ්‍ය බරක් දෙන්නේ නැතුව. ඒකදී රූප සත්‍යක භාවනා ක්‍රම 7 අපි කෙටි වශයෙන් නැත්නම් සංක්ෂේපයෙන් වදා කරන ආදාන නික්ෂේප සම්මස්න ක්‍රමය කියලා ආදානීය කියලා කියන්නේ ඕනම කෙනෙක් ඇති වෙනවා දකීම බදා ගන්න ගතියක් තියෙනවා. උපාදාන කරනවා, ආදාන කරනවා, අල්ලා ගන්න ගතියක් තියෙනවා. අවමංගල්‍යය මරීම, ලෙඩවීම, දුක් වීම එනකොට ඒක නික්ෂේප කරන්න හදනවා. මේක නැත්තම් මේක නැති කරන්න වෛද්‍ය ක්‍රමයක් හෝ එහෙම නැත්තම් গুপ্ত ක්‍රමයක් හෝ මොකකින් හරි ඒ ජරාව, ව්‍යාධිය, මරණය නික්ෂේප කරන්න හදනවා, ප්‍රතික්ෂේප කරනවා. උප්පත්ති අල්ලනවා. ආන්නේ වගේ ඇති වෙන ඇති වෙන නාම රූප ධර්මයන්ගේ විශේෂමිත රූප ධර්මයන්ගේ ඇතිවීමත් එක්කම ඇති වෙන මේ ආදානය නැතිවීම කෙරෙහි ඇති වෙන නික්ෂේපයත් දෙක ආදාන නික්ෂේප සම්මසන ක්‍රමය කියලා උද්‍යප්පේ ඥානෙට ලැහැත් වෙන හිතේ දැන් ඔන්න වේදනාවක් මතුවනවා. ඒක සුඛ වේදනාවක් නම් ඔන්න අල්ලගන්න. ඒක නැති වෙනකොට පශ්චාත්තාප එතකොට මූල කර්මස්ථානිය මතුවෙනවා. මතුවෙනකොටම කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් මුලින්ම හිත යොදන වෙලාව වෙන්න පුළුවන් නැත්නම් ටික වේලාවක් කරන ගිහිල්ලා නැතිව තිබිලා ආන්න ආයසරයක් මොනවාක්වත් නැතුව තිබුණාකින් ඔන්න ආයත් හුස්ම දැල්ලා ලාවට මතුවෙනට අපි ඒක බොහෝම කාන්දා ශක්තියකින් ඒක ළඟට ගිහිලා මෙයා තමයි මං හොයෝ හැටි කියලා අල්ලා ගන්න ගැටියක් කරනවා. ආය මෙයා නැති වෙනකොට ආය පශ්චාත්තාප වෙනවා නික්ෂේපය කරනවා. මෙන්න මේ වගේ මතුවෙන මතුවෙන සෑම රූප ධර්මයක් විශේෂ ආදානේනා නික්ෂේපය කියන ඇතිවීමත් ඇති වෙන එක ඇති වෙන අල්ලගැනීමත් නැතිවීමත් එක්ක වෙන නික්ෂේපයක් කියන මේ දෙක සම්මර්ෂණය කරනවා අනුන්ගේ දෙයක් වාගේ. ඒකට කියනවා ආදාන නික්ෂේප ක්‍රමය කියලා. නිසා මේ අවස්ථාව එනකොට මූල කර්මස්ථානයේ වේවා එහෙම නැත්නම් අතුරු බාධක වශයෙන් එන හිතවිල්ලක් වේදනාවක් සද්දයක් වේවා කම්මැලිකම වේවා මොන දෙයක් ආවත් ඒ රූප කොටස එළියට ආව රූප කොටස අල්ලා ගැනීම සහ අතහැරීම කියන දෙකෙන් බදා ගැනීම සහ විෂිකර දැමීම කියන මේ දෙකෙන් කලවම් වෙච්ච නැති කිසිම අරමුණක් නැහැ ලෝකේ. හොඳටත් ඔච්චරයි නරකටත් ඔච්චරයි අරමුණක් එනකොට අල්ලනවා මේක දුර්වල වෙගෙන යනකොට අතහැරලා. මෙන්න මේක ආදාන නික්ෂේප ක්‍රමය කියලා කියනවා. එතකොට යෝගාවචරයට මේක සම්මතන ඥාන අවස්ථාවේදී හොඳට කරන්න පුළුවන් ශක්තිය එනවා. ඊගාවට වයෝ වුද්දත් හංගම ක්‍රමය කියලා තියෙනවා. ජීවිතයේ ආවුෂ අරගෙන තරුණ කාලයේදී ඇති වෙන රූප ළමා කාලේ ඇති වෙන රූප තරුණ කාලයට යන තරුණ කාලේ ඇති වෙන රූප වයස කාලයට යන ඒ ඒ තන ඒ ඒ රූප ඇති වෙනවා කිය ඉස්ලාම් ජීවිතේ දෙකට කඩලා බලනවා තුනට කඩලා බලනවා හතට කඩලා බලනවා පහට කඩලා බලනවා හයට කඩලා බලනවා හතර කඩලා බලනවා අටට නවයට 10ට ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට ජීවිතයක් දශීය ජීවිතයක් අවුරුදු 100යි කියලා අරගෙන ඒ 100 කඩ කඩා බලනවා එතකොට අපි පුංචි කාලේ මන්ද බුද්ධික වෙන්න පුළුවන්. නමුත් වයසට යනකොට සමහරට බුද්ධිමත් වෙන්නත් පුළුවන්. මුල් කාලේ බුද්ධිමත් වෙන්න පුළුවන්. පසු කාලේ පොළොමොට්ටල වෙන්නත් පුළුවන්. මුල් කාලේ සෞඛ්‍ය සම්පන්න වෙන්න පුළුවන්. පසුව දුක්ඛිත ශරීරයක් වෙන්නත් පුළුවන් කියලා ඒ කොටස් වලට කඩ කඩ බලන්න. ඒකදී අපේ බෞද්ධ සංස්කෘතිය බොහොම ලස්සනට මේක දශක දශකයට කපලා කඩලා ඔය පිටුසිතුවම් වලට ලංවලා තියෙනවා. ජීවිතයක් අවුරුදු 100 10 කොටස් 10කට කඩලා දශක දශකයේ වශයෙන් ඒ මේ මන්ද දශකයේ කියලා ඉතාමත්ම අව පළවෙනි අවුරුදු 10. ඊගාට කිඩ්ඩා දශකයේ කියලා අවුරුදු 10 20 දක්වා ක්‍රීඩා කරන කාලේ. ඊට වන්න දශකයේ කියලා 20 34 කාලේ ඕනම ස්ත්‍රියාවක් පුරුෂයෙක්ගේ අතර ක්‍රියාර පුංචිත් කාලේ වර්ණවත් නැතුව නෙවෙයි. නමුත් සෝබන කරන්න යන්නේ. අනිවාර්යයෙන්ම 20 කාලය ඇතුළත ඉතින් සෝබනේ තමයි වන්න දශකයේ. ඊගාවට බල දශකයක් එනවා. අවුරුදු 30 ඉඳලා 40 දක්වා තමන්ගේ ඉඳුරංගේ තාමත්ම හොඳට බැඳිලා ශක්තිමත් වෙලා එකිනෙකට එල්ල වෙලා බලය කායික ශක්ති බල ඇති වෙන කාර්යන ඊගාවට තමයි ඔන්න ඥාන දශකයට වැටෙන්නේ පඤ්ඤා දශකය කියලා කියන අවුරුදු 50 වෙනකොට ඒ පුද්ගලයාගේ ජීවිතේ පරිණත භාවය 50යිදී සම්පූර්ණක අපි සංග්‍රහගන්තවල සඳහන් කරේ පඤ්ඤා දශකය කියලා ඊට පස්සේ 60 දී ඉඳලා හානි දශකයට වෙනවා. ඊට පස්සේ පිරෙන්න පටන් ගන්නවා. ඕන කැස් කෙස් සුදු වෙන්න පටන් අර ගන්නවා. දත් හැලෙන්න පටන් ගන්නවා. ඇස් නොපෙනෙන්න පටන් ගන්නවා. හැම රැලි ගහෙන්න පටන් ගන්නවා. ඉතින් নানা ප්‍රක්‍රම වලින් හාන භාගයටපත් වෙන්න පටන් ගන්නවා. ඊගාට පබ්බහාර දශකයේ කියලා කියනවා කොන්ද පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා. ඒ ඉස්සරහට ඇදෙන්න පටන් ගන්නවා. ඒකට පබ්බහාර දශකයේ. ඊගාවට පබංග දශකයේ කියලා කියනවා මේ සම්පූර්ණ කොන්දක දෙකට නැමිලා යන්න පටන් ගන්නවා. දෙක කන්දක් උඩට ගියා කඳු ගැටයක් වගේ කොඳු ඇටේ මැදදී නැමිලා ඔළුව තියාගෙන ඉවර ඉස්සරහට නැමෙන පත්තට පත්ත. එතකොට ඉතින් හැරමිටි වාරුව. එහෙම නැත්නම් මේ <clears throat> හැරමිටියක සරණ පතන වෙලාව වෙනවා. පබ්බහර දශකයේදීත් හැරමිටියක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මොහ මොහ දශකයක් එනවා උදේට කෑවද කියලා අහුවොත් කෑවේ නැහැ කියනවා. කාලේ ඉවරලා අතවදපු ගමන් මතක නැති. මේ වැසිකිළියට කියලා එනවා ආයෙ මතක නැති වෙනවා. මොනවා කෙරුවද කියලා අන්දබන්ද දාතකයක් වෙනවා. එහෙම නැත්නම් අංජබජල් කියලා වචනයක් මේ කාලේ පාවිච්චි කරනවා. මේ දාතකයට සම්බන්ධ නෙවෙයි වෙනම රටේ වචනයක්. එහෙම නැත්නම් අන්දබන්ද වෙන්නේ දාතකයක්. මේ මොහොමෝ දාතකයට පස්සේ සායන දාතකේ. වැඩි වේලාවක් ඇඳීම තමයි ඒ පුතියන්ට ආසාව නිසා නෙවෙයි. මේක කරන්න දැන ගියොත් වැටෙනවා. එහෙම නැත්නම් මොනවා හරි පටලවා ගන්නවා. ඒක නිසා ඇඳේ. අන්තිමට ඊට පස්සේ දශක දශකේ සායන දශකයේ ඊට පස්සේ තමයි සමාප්ත වෙලා යන්නේ අවුරුදු 100යි ඉවරයි. මෙන්න මේ හැම දශකයකම තියෙන මේ ලක්ෂණ අනිත් දශකයට යන්නේ නැතුව එතන එතන විනාශ වෙනවා කියලා බලන ගතිය මේ දශක දශක ක්‍රමයට අනේක වයෝ උද්දත්තංගම ක්‍රම කියලා කියනවා. මේක තව කඩනවා. අවුරුද්දෙන් අවුරුද්දට කඩනවා. ඍතුයෙන් ඍතුවට කඩනවා. පක්ෂයෙන් පක්ෂයට කඩනවා. සතියෙන් සතියට කඩනවා. දවසින් දවසට කඩනවා. උදේවා දවස කඩනවා. උදේ වරුවේ 3 කොට 6යි දවස් හන්දාවර රාත්‍රී කොටස කොටස් දෙකයි කියලා කාල පරිච්ඡේද වශයෙන් කරන මේ සෑම කොටසම කඩලා මේ ලෙඩ වෙච්ච වෙලාවේදී පවතින රූප අසනීප සනීප වෙලාවට නැහැ. සනීප වෙලාවේ පවතින රූප අසනීප වෙලාවට නැහැ කියලා බලන කෙනාට ওই ලෙඩකින් ඔච්චරම බැඳගෙන බේත් බොන්න දෙයක් නැහැ. හැම වෙලාවෙම අලුත් රූප කලාප පහළ වෙනවා. අලුතෙන් පහළ වෙන රූප කලාප පිළිබඳ අදහනවනම් පරණ ලෙඩ රූප බේතුයි දොස්තරයි අතාරින්න පුළුවන්. එහෙම බැරි වුණොත් මේක පිළිබඳව දක්ෂකම නැති වුණොත් තමයි ලෙඩෙක් වශයෙන් මේ ලෙඩේ මාව අතනෑර තියෙන එකක් වශයෙන් බැඳෙන්නේ මේ රූප සත්‍යක බහන අදක්ෂකම නිසායි කියන්නේ. සර්වඥාන්සේ ආය සංස්කාර හරින්න ඉස්සෙල්ලා හැම වෙලාවෙම රූප මේ රූප සත්‍යක බහනයි දිත නිසා කිසිම ලෙඩ රූපයක් අසාධ්‍ය ලෙඩ රූපයක් ඊගා චිත්තක්ෂණයට ගෙනියන්නේ. මෙනෙහි කළ මෙනෙහි කළ ඒක එතන අතාරිනවා. ඒ නිසා ආය සංස්කාර හරිනතෙක් උන්වහන්සේට ලෙඩ වුණාට ඒ ලෙඩේ නිකන් දීබුබලක් ආවගේ නැතිලා. ආයෙත් ඒ තථාගත ශක්තිය ආයෙත් මත බලන්න. නමුත් ආය සංස්කාර හැරියට පස්සේ උන්වහන්සේ මේ භාවනාව අතහැරලා. අතහැරියට පස්සේ මේ රූප කලාප ස්වභාව ධර්මයට යට වෙලා ඉතින් ජජ්ජර සටකේ කිව්වා වගේ දිරච්ච කරත් එක ගත්තට වැටලා කියනවා. ඉතින් මේක බොහොම යට ගිය භාවනා ක්‍රමයක්. ඉතින් ඒක මේ මහසි සයිඩෝ මේ පුරාවට මතක් කරනවා මේවා මෝර මෝර හාර හාර කරන්න එපා. තමන්න මේ වෙලාවේදී මේවා වැටහෙන්න පටන් ගන්නවා නම් විතරක් මෙන්න මේකයි කියලා දැනගන්නවා මිසක්ක පැත්තකටලා ඉඳගෙන රූප සත්‍යක භාවනා කරනවා නැත්නම් ජීවිතේ කොටස් සත්‍යක කරලා භාවනා කරනවා කියලා ඒක සඳහාම කාලය ගත යුතු නැහැයි කියලා කියනවා මම කැමති ඒකට අතිරේක යමක් එකතු කරන්න හොඳ ඥානවන්තයෙකුට නම් පෙරකල පින් ඇති කෙනෙකුට නම් මේ මහා ශීසාරගේ උපදේශය හොඳයි තාම ඥානෙ මෝරල නැත්තම් පාරමිතා පුරල නැත්තම් සමහර විටක මේ රූප දත්තකාදී භාවනාවල යෙදී ඉන්න එක මම භාවනා කරනවා කියලා හෝ සතුම් මෙරි මෝරකම් කිරීම ආදිකින් වළක්කලා කාය දුස්සත් වචී දුස්සෙන් වළක්කලා භාවනාවේ කුසල ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. එතකොට සම්මසනේ කියන්නේ එතකොට හිත හිතා කරන භාවනාව. නමුත් යම් කිසි කෙනෙක්ගේ පෙර කරන ලද පින තියෙනවා නම් ඥානීය තියෙනවා. එයාට තේරෙනවා කරගෙන යන්න බව වැටහෙනවා. ආ මෙව්වට තමයි මේ පොතේ පතේ මේ වයෝවුද්දත්ංගම භාවනා ක්‍රමය කියන්නේ මේකටයි පොතේ පතේ ආදාන නික්කේප ක්‍රමය කියලානේ කියලා ඒ පුද්ගලයා ඒවට නම ගම දුන්න ගියා. ඒ නිසා මෙතෙන්දී හරි අමාරුයි කියන්න මේක කරපම්මද නොකරපම්මද කියලා කියන්න බෑ. නමුත් මේ පොත්වල තියෙන නිසා බෞද්ධ භාවයේ පිනිස මම මේ කාලේ ගන්නවා. ඒ වගේම තමයි මේ භාවනා ක්‍රමතේ කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියන ඒ රූප කලාප කර්මයෙන් හටගත්තා වූ රූප, චිත්ත ශක්තියෙන් හට ගන්නා වූ රූප, උච්චයෙන් හට ගන්නා වූ රූප, ආහාරයෙන් හට ගන්නා වූ රූප, ඒ ඒ හේතු නිසා හටගෙන ඒ ඒ හේතු නැතිවීමෙන් බිදී යනවා කිය තමන්ට ඇති වෙන කම්මජ ආබාධ, උතුජ ආබාධ, ආහාරජ ආබාධ ආදී දේවල් ඒ ඒ වස්තු වලින් ඒ ඒ හේතු වලින් ඇති වුණා කියලා හැම වෙලාවෙදීම ඒ මොනවාරි හේතුවක් දැක්කනම් ඒ රූපේට හේතුව ඇති වෙන්නේ නැති වෙන දෙයක්. එහෙනම් මේ ඇති වෙච්චි ආබාධය නැත්නම් රූප කලාප ඇති වෙන්නේ නැති දේවල් කියලා ඒවට වෙන වෙනම භාවනා කරන ආහාරජ ආහාරජ සම්මසන ක්‍රමය, උතුජ සම්මසන ක්‍රමය, කම්මජ සම්මජන ක්‍රමය, චිත්තජ සම්මසන ක්‍රමය කියලා ඒ මේ මතුවෙච්ච භාවනා කරනකොට ඔන්න අපිට උෂ්ණකාව. හුත්තටම දාඩිය දානවා දැන් වෙහෙසයි. ඒකට කල්පනා වෙනවා පිටේ බාහිර ඉර පායලා තියෙනවා. ඒකේ ආභ්‍යන්තර තේජෝ ධාතුව තමයි මේ බාහිර තේජෝ ධාතුව තමයි ආභ්‍යන්තර තේජෝ ධාතුව බලපාන්නේ හරි වෙහෙසක් ඒ වෙලාවේදී මේ මෙතෙක් කල අඳගෙන හිටපු ඇඳුමත් සැර වැඩි අනේ උලන් ටිකක් ගහ ගන්න නැත්තම් එළියක භාවනා කරුවා නම් හොඳයි උලන් වදින්න තන කියලා ඉතින් විවිධාකාරයෙන් අපි අර හේතුව නිසා මේ ඵලය ඇති වුණා හේතුව නැතිමින් මේ ඵලය නැති වෙනවා කියන වෙනුවට එක්ක ඉර වසන් නැත්තම් එහෙම තමයි වෙන තැනට යන්න නැත්තම් කියලා යන්නේ සම්මසනේ වරකට සම්මසනේ නම් ඒක උත්තුජයක් මේ චිත් මේ රූප උතුජා සමහර චිත්තජා සමහර ආහාරවල බරසාර ගති නිසා සෑහළු ගති නිසා සමහර කම්මජා ඉන්නේ ඌවා දිහා බලලා ගියොත් ඒ මේ හේතුඵල ධර්මයක් අනුව යන නිසා පිළියම් කිරිල්ල පැත්තකුණත් මේ වෙලාවේ සංසාරේ එක සැරේයි මට මේක හම්බෙන්නේ ඒක විශ්තව දැනගන්න ඕනේ කියලා එන එන අමලිය එන එන කරදර එන එන පහසුව හේතුඵල වශයෙන් සලකන්න යනවා එතකොට අර ප්‍රධාන හේතු හතර කම්මජ චිත්තජ උතුජ ආහාරජ වශයෙන් යනවා ඊට අමතරව මේ විදිහට සංස්කාරමය වශයෙන් අපිට සම්බන්ධ වෙන්නේ නැති සාමාන්‍ය අරදොල ගංගා ආදී බාහිර වස්තු තියෙන ඒවා හුදු ධම්මජාති. ඒවා ධර්මතා. ඒක මගේ කියා ගන්න ඕන කමක් නැහැ. ඒ වගේ තියෙන්නේ Taman නමුත් ඒවා අපිට බලපාන වෙලාවල් එනවා. බලපාන එනකොට හෝ නැත්තම් හිතේ වල දුවනකොට ඒවා ධර්මජ රූප. ආන්නේ විදිහට ආදාන නික්කප වය උද්දත්තංගම කර්මජ චිත්තජ උතුජ ආහාරජ ධම්මජ වශයෙන් හැම රූපයක්ම සත්‍යක ක්‍රමයකට බලන්න ගියාම අපකරා පැමිණෙන සෑම සංසිද්ධියක්ම මේ රූප සත්‍යක ක්‍රමයට දාන්න මේ මලු හතයි කියන්නේ මේ මලු හතර ධම්මකට පස්සේ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් හරි ගියත් වැරදුනත් මෙච්චර තමයි. එතකොට මේ පුද්ගලයාගේ හිත භාවනා ශේෂ්ඨෙන් පිටපණින්නේ. කවුරුත් පිනුන තරහ වෙන්නේ නැහැ. වෙච්ච දේ පිළිබඳ කනගාටු වෙන්නේ රූප සත්‍යක භාවනා ක්‍රමයකට. එනිදි මේක විස්තරයි මම මේ මතක් කළේ කොහොම මේ භෞෂිත භාවයේ පිළිබඳ දැන ගැනීමට මේ දේශනාව සම්පූර්ණ කිරීමට අවශ්‍යතාවයක් වශයෙන් අවශ්‍ය නම් ඒවා පිළිබඳව ඔය විශේෂම විසුද්ධි මාර්ගයට වැඩි විසුද්ධි මාර්ග ටීකාවේ ඉතින් ඉන්න විස්තරයක් දිග විස්තරයක් මේකේ සඳහන් කරනවා. ඒ වගේ නාමසත්ත්වක භාවනා සඳහන් කරනවා කලාප සම්මස්සන ක්‍රමය කියලා. ඒ නාම ධර්ම තොග වශයෙන් අපිට පහළ වෙන්නේ හුඟක් වෙලාවට ඇති වෙලා ඒක අපිට කරදර කරනවා. නිදිමත පහළ වුණාට පස්සේ ඒ අරමුණ පිළිබඳ ද්වේෂය පහළ වුණාට පස්සේ අරමුණ පිළිබඳ ආශාව ඇති වෙලා ඒක දිගේ කාගෙන යනකොට තමයි පහුවෙන්නේ. එතකොට අපිට දකින්න පුළුවන් හොදු හුදු මේ හිතේ වර්ණ ගැන්වීම දැක ගන්න පුළුවන් කලාපයක් වශයෙන්. දැන් නම් මගේ හිතේ තියෙන්නේ ආශාවට බැඳිලා. දැන් නම් මගේ හිතේ තියෙන්නේ තරහවට බැඳිලා. දැන් මට තියෙන්නේ අන්තමන්ත භාවයේ භාවනාවේ දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ අරමුණේ දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කියලා හුදු කලාපයේ වශයෙන් නැත්තම් සමූහයේ වශයෙන් කරන භාවනාව කලාප සම්මසන වශයෙන් නාම සත්‍යක පළවෙනි ක්‍රමේ සඳහන් කරනවා. ඊගාවට යමක සම්මසන වශයෙන් දෙකක මෙන්න මේ රූප ධර්මයේ නිසයි මෙන්න මේ මානසික தত্ত্বය ඇති වුනේ නාම ධර්මයේ මතුනේ කියලා. ඒකට අදාළ වෙච්ච ඒ ඒ නිදිමතට, ඒ උනන්දුවට, එහෙම නැත්නම් ඒ එපා කරන ගතියට, ආශා කරන ගතියට ආදී ඒ චෛසික ආවේග තියෙනවානේ. අන්නේ ආවේගයට හේතු වෙච්ච යමක, ඒකට හේතු වෙච්ච, ඒකට බැඳිච්ච දෙකක් වෙච්ච රූප ධර්මයක් එකම ඉසල කියන කලාපදිච්ච සම්මසෙන් තියෙන නාම ධර්ම පමණයි. දැන් රූප ධර්මත් එක්ක දෙක දෙක වශයෙන්. හරියට කියනවා පච්ච පරිග්ගා ඥානෙ වගේ. මේ හේතු නිසා මේ ඵල හේතුව ඵලය දෙකම දැක දැක යන්න පටන් ගන්නවා. එහෙම යනකොට තේරෙන පටන් ගන්නවා මේ හේතුත් එකක් නෙවෙයි රාශි වශයෙන්, ඵලත් එකක් නෙවෙයි රාශි වශයෙන් මෙව අතර එකට එක සම්බන්ධතාවය නෙමෙයි රිත්තකට රිත්තක සම්බන්ධතාවය තියෙන සමූහයකට සමූහයේ සම්බන්ධය තියෙන. සංකීර්ණ වස්තුවකින් සංකීර්ණ වස්තුවක් ඇති කරනවා දකිනකොට ක්ෂණික වශයෙන් බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ ඒ චිත්තක්ෂණේ මෙන්න මේ හේතු නිසා මේ ඵලයේ ඊගා චිත්තක්ෂණේ ඒ සමූහයේම තියෙන තව කෙනෙක් ඉස්සරහට අවිල්ලා වෙන ඵලයක් කරන්නේ. ආහාරයක මාළුත් එක්ක පිනිත් එක්ක බත්තනාගෙන කනකොට ඒ හපන හපන පිටක් පාසා අර එක එක මාළුවක තියෙන රසය වෙන වෙන වෙලාවට දැනෙනවා. එකම බත, එකම පිඩ, එකම සමුවේ. සමහරලාට ලුණු රසය වැඩි වෙලා පේනවා. සමහරට ඇඹුල් රසය වැඩි වෙලා පේනවා. හොඳට අහපල බැලුවොත් ඒ කටට දානකොටම තමයි රස වෙනස තියෙන අන්තිම උනන කිරි දහට බයි. ඒ කිරි දහ ඇති වෙලා තියෙන්නේ සියලු රසයන්ගේ එකතුව. එතකොට ඒ විදිහට බලනකොට හැම චිත්තක්ෂණයකම මේ විදිහට ක්ෂණික වශයෙන් බලනකොට ඒව අතර එක එකක ස්වාධීන වටිනාකමක් නැහැ සාමූහයේ බලනකොට වැලි තලාවකට එන වැලියටයක් වාගේ සමූහ නිරූපණය කරනවා විතරයි එකට ලොකු මේ භාගයක් නැහැ. ආංශික වටිනාකමක් නැහැ කියලා කණික වශයෙන් බලන්න පටන් ගන්න. හුදු සමූහයක්, සම්තතියක්, හුදු පැවැත්මක් විතරයි දකින්නේ. ප්‍රවාහයක් විතරයි දකින්නේ. ඒ වගේම තමයි මේ කණික වශයෙන් දකින්න එක මේ චිත්තක්ෂණය වෙනකොටත් හිත නොයවා අසම්මූල්ලව අවිපටිසාරීව එන එන දේ බලන හිටපුවාම පේනවා මේ රූප ධර්මය මේ උණුසුම තේජෝ ධාතු මේ හඳුනා ගන්න නාම නාම ධර්මයේ ඒ නාම ධර්මයේ හඳුනා ගන්න ඊගාව චිත්තක්ෂණය. ඉස්සලම මේ රූප ධර්මයක් නිසා පහළ වෙච්ච ප්‍රිය හෝ අප්‍රිය නාම ධර්මයක් පහළ කරගත්තා කියලා ඊගාව රූප ධර්මයේ නාම ධර්මයෙන් හඳුනා ගන්න. ඒක එහෙම වුණයි කියලා ඊගාව නාම ධර්මයෙන් හඳුනා ගන්න. මේ විදිහට බලපුවාම එක නාම ධර්මයක් ඇවිල්ලා වැඩිච්චාම ගාන්ටාරයක අතින් ගැහුවා වාගේ ඊට පස්සේ නින්නාද දෙන බල ගන්න හ්ම් ගා දෝංකාරද ඒ දෝංකාර රාවේ වගේ හිතට මොකක් කරලා වැඩිච්චාම ඒ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ මනිනවා ඊගා චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ මනින මන මන මන මන යනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට යෝනිසෝමනසිකාරය පැත්තට ගියා නම් එන්නේ එන්නේ සහැල්ලුවක් වෙලා ඒ සිද්ධියෙන් තමයි නිදහස් වෙනවා අයෝනිසෝ මනසිකාරය කියලා රාග දෝෂ වශයෙන් පහල කරා නම් අර ඇති කරගත්තා වූ මුල් වෙච්චා වූ වැඩිච්ච රූපයට එක්කෝ ආදරයක් හෝ තරහක් ඇති වෙනවා. ආන්නේ විදිහට කොතනින් අසුචියෙන් පටන් ගත්තා පටිපාටි ක්‍රමයට යනට ඒක විසුද්ධිය වෙනවා. පතරණිය පටන් ගත්තත් පටිපාටි ක්‍රමයට යන හිත විසුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පටන් ගත්තත් පටිපාටි ක්‍රමයට එන්නේ එන්නේ යෝනිසු මනසිකාරණ හිත විසුද්ධ වෙනවා. දේවදත්තගේ පටන් ගත්තත් විසුද්ධ වෙනවා. අයෝනිස මනසකාරේ නම් කොයි එකේ පටන් ගත්තත් ඊට අහු වෙනවා හිර වෙනවා රාග දෝෂ පහළ වෙනවා ආදි වශයෙන් මේ චිත්ත වීති ඒක තමයි චිත්ත වීති කියලා පසු කාලේ හදාගත්තේ පටිපාටි වශයෙන් තේරෙන්න පටන් ගන්නවා දිගට වැල වැල වැල වැල යනවා මුල් මේක ප්‍රත්‍යක්ෂය දෙවෙනි තුන්වෙනි ඥාන අනුමාන අන්වේ ඥාන කියලා කියනවා තර්ක ඥාන කියලා කියනවා හැබැයි ඒක සහජ ප්‍රත්‍යක්ෂයකින් පටන් අරගෙන දුවන නිසා ඒකත් විපස්සනාවට දාලා තියෙනවා මෙතන නාම සත්‍යක භාවනා ක්‍රමේදී පටිපාටි ක්‍රමයට ඊගාවට මේ පටිපාටිය හරියට නොදක්කා නම් දෘෂ්ටි ඇති කරනවා මේ දේ આવොත් මේක වෙන්න ඕනේ මට උනත් එකයි අරයට උනත් එකයි කියලා ඒක මේ පටිච්චසමුප්පන්න ගතියක් නෙවෙයි ඒ පිළිබඳ දැඩි දෘෂ්ටි ඇති කරගන්නවා මටත් පුළුවන් තව කෙනෙකුට හිත වෙනස් කරන්න මටත් පුළුවන් තව කෙනෙකුට රාගය ඇති කරන්න ද්වේෂය මෙන්න මේ මේ දේවල් කෙරුවොත් <clears throat> රාගය ඇති කරන්න පුළුවන් ද්වේෂය ඇති කරන්න පුළුවන් කියලා ඒ රූප ධර්මයේ <clears throat> පැවතින රාගයක් තියෙනවා කියලා ඔක දෘෂ්ටි වශයෙන් ගන්න. නමුත් කෙනෙක් බැලුවොත් යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් දෘෂ්ටි ගලවන්න පුළුවන්. අයෝනිසෝ මනසිකාරයෙන් වල දෘෂ්ටි ඇති කරන්න. කියලා මම මේ වැඩ කරන්නේ දික්ටි සමුග්ඝාටනයේට. දෘෂ්ටි ගලවලා දාන්න උදුරා දමන්නයි කියලා. ඒ පටිපාටිය දිගේ යන්ට යන්ට යන්ට යන්ට යන්ට මේක චිත්ත ධර්මයක් මිස මම එක්කෝ ආත්මයක් හෝ සජීවාත්මයක් හෝ පරමාත්මයක් නැහැ කියලා අර පටිපාටිය පස්සට යන්න යන්න යන්න හුදු සුද්ධ ධර්ම කොටසක් පාඩුපත් කරන විදිහට ditthi samughaatane වෙන විදිහට දෘෂ්ටි උගුලාලන විදිහට යනවා මොකද මේ වෙනකොට මේ පුද්ගලයා සීල විසුද්ධි චිත්ත විසුද්ධියේදී ditthi විසුද්ධිය පහු කරලයි තියෙන්නේ. තදංග වශයෙන් දෘෂ්ටි පිළිබඳව අනතුරු දැනගෙනයි තියෙන නිසා ඒ පටිපාටිය දිගට යනකොට එකම ධර්මයක් නැවත මෙනෙහි කර කර කරගෙන යනකොට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනකොට මේක ආත්මයක් නැති බව. දෘෂ්ටි සමුග්ඝාටනය කරන්නත් පුළුවන්. මාන සමුග්ඝාටනය කරන්නත් පුළුවන්. මාන සමුග්ඝාටනය කරනවා කියලා කියන්නේ මේ භාවනා ඇති කරන මම අනික් කටියට වඩා උසස් නැහැ. මෙතේ භාවනා කරන්න බැරි අය මට වැඩිය පහත් නැහැ. එහෙම මාන වශයෙන් උස් පහත් කිරුවොත් ඒකමත් කෙලෙසයක් වෙනවා. ඒ නිසා මේ හුදු ධර්මතා පෙරහැරක් යන්නේ. අනිකත නොදකින්ව මම දකින්නවා ඒ නිසා මේකේ දර්ශනීය පමණයි තියෙන විපස්සනා පමණයි තියෙන විපස්සනා වලදී කාටත් මේක. කියලා ඒක පිළිබඳ තියෙන මානය, එන්න තියෙන මානය මේ හැලෙන්න අරින්න පුළුවන්. මේ සබන්තිය ගන්න ඇවිදින කුඩලා නැග්ගට විද ගන්න බැරි වෙන හැලෙන ගතියකටපත් වෙනවා. අනිත් වගේ මාන සමුග්ඝාටන භාවනාවකුත් මේ සරු මේ මේ නාම සත්‍ය කරත් වෙනවා. ආසන වශයෙන් නිකාන්ති පරියාදාන කියලා මේ විදිහට භාවනාවට එනකොට හැම වෙලාවෙදිම යෝගාචරයත් හද්ද භාවනාවේ ඇල්මක් ඇති කරනවා. මොකද අර විතක්ක වලින් තිබුණු බාධා වහින් වෙලා කායික වේදනාවල තිබුණු බාධා වහින් වෙලා ඒ නිසා යෝගාචරයට විතක්ක විජය වේදනා විජය ඇති වෙලා මම දැන් භාවනාවේ සාර්ථකයි කියන ආනේ හොල්මන එන්න පටන් ගන්නවා. අන්න ඒකට ආදරයක් ඇති වෙනවා. කාන්දා ශක්තියක් ඇති වෙනවා. කාන්තිමත් ගතියක් ඇති වෙනවා. මේ නිකන්තිය දැනගත්තට පස්සේ මේ නිසාම ප්‍රත්‍යක්ෂ භාවනාව කල්පනාව භාවනාවක් වඩ චින්තාමය භාවනාවක් වඩටපත් වෙන්න පුළුවන් කියලා ඒ නිකාන්තයට අහු වෙන්නේ නැතුව නැවත නැවතත් මූල කර්මස්ථානටම රූප කර්මස්ථානටම හිත තියමින් අර කකා කකා යන්නේ නැතුව නැවතත් පාරෙන් එළියට ගිය වාහනේ පාට ගන්නවා වගේ ඒ නිකාන්ත පරියාදාන ක්‍රමයෙන් තමයි යෝගාවචරය ඊගාවට තියෙන මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා දැනගන්න එකට ගුරුවරයෙක් මට උදව් කරන්න බෑ මම දැනගන්න ඕනේ මේ ඉන්නේ හිතවිලි પરම්පරාවකට නැත්තම් භාවනාදි කියලා කොච්චර භාවනා වෙම සතිය ඇති වුණා සමාධිය ඇති වුණා ඇදිලා යන ගතිය තිබ්බත් යෝගාවචරයෙන් තන් ආලෝක පහළ වුණත් හිතේ පහසුකම් සහැල්ලුකයේ සහැල්ලු කම්මචතා මුදුතා ආදී ධර්ම පහළ වුණත් ඒක කවදාකවත් ඉස්සරහට ගන්නෑ මූල කර්මස්ථානයේ අලහපාලු කරන. පුළුවන් තරම් බලනවා ඒක අතුරුඵලයක් වශයෙන් තියෙදි මූල කර්මස්ථානයේ ඉස්සරහින් තියාගන්න. මෙන්න මේ තමන්ම මේ උපයා ගන්නාලද මේ භාවනාමය හොඳ ලකුණු බොරු වලක් වෙන්න පුළුවන්. එකතන කරකැවෙන තනක් වෙන්න පුළුවන් කියලා ඍජු මාර්ගය චපල වෙන්න පුළුවන්, වංක වෙන්න පුළුවන්. නාම ධර්ම කියලා කියන්නේ එක්ක රාග ద్వේෂ කියන දේවල් වලට නැමීගෙන පහළ වෙන නිසාමයි. මේ වෙලාවේදී දකින්න යම් ප්‍රමාණයක නාම ධර්ම තියෙනවා මතුවෙන තාක් නාම ධර්ම මොකක් හරි තණ්හා මාන දිට්ඨි අල්ලගෙනයි පහළ වෙන්නේ. මම මේ ඒකට හේතු වෙන රූප ධර්මයේ දකින්න විතරක් නෙවෙයි. ඒ රූප ධර්ම නිසා පහළ නාම ධර්මෙම මත වෙන පවන දක්වන පවණක් නෙවෙයි. ඒ නාම ධර්මයට අනුසය වෙන්නා වූ තණ්හාවක් තියෙනවා නම් ද්වේෂයක් මේ මාන්නයක් තියෙනවා දෘෂ්ටියක් තියෙනවා ඒකත් යාන්තමට දැනගන්න. එතකොට සංසිද්ධියේ මිනිස්සයා මෑත් වෙනවා. කාන්දන් ශක්තිය මෑත් වෙනවා හැබැයි තාම කාන්දන් ශක්තිය පිළිබඳ දැනීමක් තියෙනවා. ඒ නිසා කාන්දන් ශක්තිය මෙතන තාම පාදක වෙනවා. ආහාර වෙනවා. නමුත් පුළුවන් තරම් දැනගන්නවා මේ භාවනාවෙන් ඇතිවෙනා වූ තණ්හාව වෙන්න පුළුවන්, මාන වෙන්න පුළුවන්, දික්ටි වෙන්න පුළුවන්. ඒකත් මං වගේ කෙනෙකුට තරම් නැහැ. ඒක තරම් කරගත්තොත් ඒව මායින් කරගත්තොත් මට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බැරි වෙනවා කියලා ඒ ඇති වෙන මේ භාවනාවේ හොඳ පැත්ත නිසා ඇති වෙන ආකර්ෂණය නිකාන්තිය නැවත නැවත මෙනෙහි කර. නැත්නම් ඒව අල්ලගන්න ඉස්සල්ලාම පටන් අර ගන්නවා මම මේ පටන් ගත්තේ ඉස්සලාම කනත් එක්ක. මේ පස්සේ ආපු අඟ බදා ගන්න ගියොත් මම ඒ පාවා දෙන්නෙක් බාටපත් වෙනවා. එතකොට තමයි භයානක ප්‍රශ්නයක් මතුවෙන්නේ අඟේ ඉඳලා කන කනවා කියන්නේ. ඉතින් කනේ කන නැවත නැවත සීපත් කරන කෙනාට අඟාවයි කියලා. නමුත් අංහාව ගොනාට පුදුම ආසාවක් තියෙන ඔය අන් දෙකේ අයියවල. ඒක ගිහිල්ලා ඇල්ලකත් අයින්නවා, ගස් වලටත් අයින්නවා, අම්මටත් තියලා තල්ලු කරනවා. අන්නේ වගේ අර දත් වෙන දරුවට අම්මගේ තනිය හපල බලන්න හිතෙනවනේ. අන්නේ වගේ දෙයක් මෙතන වෙනවා. ඒකත් එක හුරතලයක්. අංගින ගොනයි කියලා කියන හොඳ ගොනේ. නමුත් මේ අඟ ඉස්සර කරන්න එපා. ආන් ඒකට මේ නිකාන්ති පරියාදාන ක්‍රමය හරියට මේ කාංකා විතරන විසුද්ධියේ ඉඳලා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බැඳපු පාලමක් වගේ. මේ නිකාන්ති පරියාදාන ක්‍රමයේ එනකොට යෝගාවචරයට තමා වශයෙන් තමන්ගේ කමඨහන සුද්ධ කරගන්න පුළුවන් කාලයක්. මම මේ යන්නේ වමට සිග්නල් දාලා දකුණට කපන පාරක්ද? එහෙම නැත්නම් මේ ඍජු පාරක යන්න ගිය මම මේ අද පාර විචිත්‍රයි කියලා හිතාගෙන මේ පාරෙන් පිටපැන්නා. මට කරන්න තියෙන්නේ විචිත්‍රත්වයේ කෝක වේතත් ඍජු අනන්තය දක්වා වේදන මැදමාවට ගන්න එක නේද කියලා මේ නිකාන්ති පරියාදාන ක්‍රමයට යනකොට යෝගාවචරය ඒ අසනීප තත්ත්ව හෝ වේවා සනීප තත්ත්ව හරිනක වේවා වරදිනක වේවා කොයි එකක් පිළිබඳව යම් විදියකට මේ ඇහැ කන දිවනාසය කය මන කියන ධර්ම වලින් එහාට ගිය මොකද්ද ඉන්ද්‍රියක් පුරුදු කරන්න පටන් ගන්නවා මම දැන් අසතියෙන් ඉන්නේ මම දැන් ප්‍රත්‍යක්ෂයෙන් පිට ඉන්නේ මම දැන් අන්වය ඥානවල ඉන්නේ චින්තාමේ ඉන්නේ කියලා යාන්තම් ඉඟියක් එන්න පටන් මේ සෑම තැනකදීම පෞෂප්තිය කියලා කියනවා පෞෂප්තිය පරදිනවා පෞෂප්තිය පචල හරියනවා කියනකොටම තේරෙනවා මොකක් හරි අටිපව් වෙලා වැරදිනවා අර මැදමාවතේ නීරස වුණත් යන ගමන හරියම වැරදි අඩුයි ඉතින් මේක ඉස්සරහට එන්න පටන් අර ගන්නා වූ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ලොකු පූර්වාදර්ශයක් වෙනවා. ඇත්තටම මේකෙන් තමයි විපස්සනාවට සල්ලම් වෙන්නේ. එහෙම නැත්නම් අපි සමාජිකත්වයේ ලැබෙන්නේ මහා විපස්සනා ඥාන වලට පෙළඹෙන්නේ මෙන්න මේ විදිහට විශාල අත්දැකීම් රාශියක් ලබලා ඒ අත්දැකීම් Tamangeම කැත්තෙන් කපලා Tamangeම මෙම මැනලා යෝනිසමංස්කාරයට දා ගන්නවා මේ ටික ආයෝසමංස්කාරයට ගන්නවා මේ ටික සත්පුරුසයි මෙහෙම බලන එක අසත්පුරුසයි මෙහෙම බලන එක. මේක ප්‍රත්‍යක්ෂය මේක අනුමානයි. මේක සම්මුතිය මේක පරමාර්ථය. මේකයි ගත යුතු මඟ මේකයි හල යුතු මඟ. මේකයි මම ආදර්ශයට ගන්න ඕනේ මේ ආදර්ශයට ගත්තොත් මම වර්ධිනවා කියලා අර ඇතුළතින්ම දෘෂ්ටියේ අමුතු ඍජු වීමක් වෙන්න පටන් අර ගන්නවා මෙන්න මේක සෝවාන් මාර්ගයේදී ඇති වෙන සීලබ්බත පරාමාස විචිකිච්ඡා සක්කාය දිට්ඨි කියන මේ තුනම ඉස්සල්ලාම වතාවට තදංග වශයෙන් තමන් අතර ගෙනලා දෙනවා. සීල විසුද්ධියදීම පෙන්නනවා මේක සඳහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ භාවනාවේදී තියෙන මේ සීලය පිළිබඳ දැනුම මිස දැටි වෘතවත් එහෙම නැත්නම් දුස්සීලකමක් නෙවෙයි. මේක අවශ්‍යතාවයක් තියෙනවා සීලය කියලා තමයි පිළිබඳව ආත්ම ගෞරවයක් අනුන්ගේ නිදහසට සහ අනුන්ගේ මානසිකත්වයට ගරු කරන ගතියක් සත්ව හිංසාවක් නැතුව ඉන්න ගතියක් ඒක අවශ්‍යයි. අනවශ්‍ය බොරු පද ඕනේ නැහැ කිය සීලය වෘත වශයෙන් සීලබ්බත වශයෙන් ගන්නේ. පවිචීතු සීලය මේකයි කියලා තේරුම් ගන්න. ඒකට විචිකිච්ඡා වශයෙන් කාංකා විතරන වශයෙන් මේ වගේ සත්‍යයක් ඇතිවෙච්චාම මොකද්ද සරණ යන්න ඕන? මම සරණ යන්න ඕන මූල කර්මස්ථාන. මම සරණ යන්න ඕනේ ප්‍රත්‍යක්ෂේ. මම සරණ යන්න ඕනේ ඍජු මාර්ගත. පරමාර්ථ ධර්ම. ඉතින් ඒක ගොඩක් සංකීර්ණ වෙලා තියෙන ප්‍රඥප්ති ධර්මවලින්. අයොන්සු මනසිකාරය. අසත්පුරුෂ ධර්මවලින්. ඒව එන එක අසත්පුරුෂකම නෙවෙයි. ඒව අහුලන්නේ නැතුව යාන්තමට ලාවට පේන්න පටන් ගන්න සත්පුරුෂ ධර්මවල. යොන්සු මනසිකාරයෙම පරමාර්ථ ධර්මෙම ඍජු මදමාවතම තෝරන්න පටන් ගත්තාම එහෙම විනෝදාංශයක් නම් මේ සංසාරේ කොහෙවත් නැහැ. ඉස්ලාම ඉස්ලාම ආර්ය පරිශ්‍රණය කියන්නේ මේකය කියලා අනන්ත අප්‍රමාණ නරක දේවල් එක්ක එකක් දෙකක් හොඳ දේවල් කියලා අහුලන්ට උගන්වනවා. ආ මේක කරනකොට ඒ පුද්ගලයා තුල දෘෂ්ටි අතීතාකල් තණ්හාමාන දිට්ඨියේ අර වංක ප්‍රතිපදාවට නැමිච්ච ගතියකට යනවා. ඒ තණ්හා දුක්ති සමුග්ඝහටන මාන සමුග්ඝහටන ක්‍රම වලට යන්න යන්න තේරෙනවා අහිංසක ධර්මයක් මේක මැද තියෙනවා කපටිකමෙන් ගන්න බෑ. ෂටමායාවෙන් ගන්න බෑ. වංචනික ධර්ම වලින් ගන්න බෑ. ඒ වංචනික ධර්ම කියන්නේ නරක දෙයක්. ඒ දේවල් අතර තියෙන වංචනික නැති වංක නැති මේ මැදදී මුර ගහලා කෑ ගහලා මාව ගනින් කියන්නේ. කොහේ බලන්න කවදා හරි උඹ ඇවිල්ලා මාව මට ස්වයංවරයට වගේ අත දුන්නොත් මං එදාට උඹ රජ කරනවා. ඒ ශක්විත රජකමටත් එහා ගිය සෝවාන් මාර්ගේ. හැබැයි ওই ලස්සනයි කියලා මනාපයි කියලා තණ්හා නිසා මාන දිටව කුණුහරුප අවුලන්න පටන් ගත්තොත් එයා නෙවෙයි ඇවිල්ලා එපයි කියන්නේ. ඒ තරම්ම අනාත්මයි මේ ධර්මය. ආනේකට ගියාට පස්සේ තේනවා අපි ලැබිච්ච තෑග්ග බාර ගන්න බැරුවයි පඬිතකම් අනුව ගිහිල්ලා මේ මොනවද හොයාවිදිනේ ඇවිදින තාක්කල් සක්කාය දිට්ඨිය දැන හෝ නොදැන වැඩේ. තණ්හා මාන දිට්ඨි දැන හෝ නොදැන වැඩනවා. එතකොට අර ආදාන නික්කේප මේ මේ නිකාන්ති පරිආදාන ක්‍රමයට ගියාම ගත යුත්ත සහ හල යුත්ත do's and don'ts කියලා කියන්නේ කල යුතු නොකල යුතු අවිචාරිත වාරිත කියලා කියන්නේ සිරිත් විරිත් කියලා කියේ. අන්න ඒක ඉතාම ගැඹුරු තැනකට යනවා. දෝරෙන්න පටන් ගන්නවා අරමුණු. ගඟක් හරහා හිටගත්තා වගේ ඕ ගල ගලානේ Tamanටගේ ස්ථාවර ඉඳන මෙන්න මේ විදිහට මම හිට ගන්න ඕනෑ කියලා හිටගත්තට පස්සේ උන Tamanට තේරෙන පටන් ගන්නවා. කලාව දැනගත්තට පස්සේ ඒකෙන් බාධා වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ලොකු ඇතුලේ නිකාමිෂ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා අනේ මේක අම්මා අප්පා දීපු දෙයක් නෙමෙයි. ගුරුවරයෙක් මට දීපු දෙයක්ුත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දීපු දෙකුත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඒකාන්ත විපරකාලකව මෙන්න මෙහෙම දෙයක් සංසාරේ තියෙනවා. අන්න ඒකට එන්න මේ සීල විසුද්ධියක් ඇති කරගෙන, චිත්ත විසුද්ධියක් ඇති කරගෙන, ධිට්ඨි විසුද්ධියක් ඇති කරගෙන කොට මූණ දීපන්. මූණ දීලකට පදන් වෙයක්. ඕකත් එක්කම හිටපයින්නකොට නම් උඹට කලාව තේරෙයි. අනේ එදාට තේරෙනවා සංසාරේ මේ වෙනස මේ හැබෑ වෙනසට අපි මුණ දීලා නැහැ. අපි මෙතෙක් කල් කෙරුවේ ඒවට කොහෙන් හරි පෙරක දෝරවන්න ගණන් ගෙවලා නඩුව කතා කරන්න දාන දොස්තර කෙනෙකුට ගන්න දීලා ලෙඩ නැති කරන්න හදනවා. එහෙ නැත්නම් ආර්ථික විද්‍යාඥයෙකුට දීලා ඒකට හොඳ plan එකක් හදන්න හදනවා. ඒ තාක්කල් අපි වාල් බාල්දුයි දාසයි තුච්චයි පහ. යන්න නම් බෑ ඉස්සරහ. ඒ කට්ටිය දිනනවා කියන්නේම පෙරදිලා. Taman වශයෙන් Tamanට නැගිටිලක් එන්නේ නැහැ. නමුත් එහෙම වැටි වැටි ගිය ගමනක තමයි අපි සංසාර මෙතුවක් අන්න දැන ගියේ. මේ මග්ගමග්ග ඥාන දර්ශනයට යනකොට මේ දේවල් නැතුව බෑවා තියෙන්න ඕන ලෝකේ තියෙන්න ඕන නමුත් කොයි වෙලාවක හරි මේවා සියල්ල මේ විනිශ්මුත් වෙලා ඒ චිත්තක්ෂණය හෝ මට මම හරණයි. මටම මම ජීවණයක් වෙන්න ඕන. මටම මම මටම මම දීපයක් වෙන්න ඕනෑ කියලා ඒක දකිනකොට පුදුම විදියට හිත පීවිදෙන්න පටන් ගන්නවා. එන්ලයිටනින් කියලා කියන්නේ. පුද ආලෝකේ නිකන් අකුළු විදුලි කොටන්න වගේ පුදුමාකාර ආලෝකයක් වෙන මේ මොන්නම බාහිර දෙයක හරි දෙයක් මත හෝ යැපෙන්න ගියොත් දීනයි. සම්මුතිය ඒක යැපෙන්න ඕන. ඔය පරමාර්ථ වශයෙන් චිත්තක්ෂණ දකින්න මොනම දෙයකවත් එල්ල නැති අනාලම්බිත චිත්තක්ෂණ වගේක් තියෙන එක ඒක විසින් පිරිච්ච ගතියක් තියෙනවා. ඒක විසින් සංතෘප්ත ගතියක් තියෙනවා. සම්පatti කර ගතියක් තියෙනවා. ඒක විඳපු එක ආයතනදී නැති වෙන්න ඕන ඒක විඳින්න. මම විඳිනවා කියන ගතිය නැති වෙන්න ඕන. මේක මගේ කියන ගතිය නැති වෙන්න ඕන. මේක මම කියන ගතිය නැති වෙනකොට ඒ නිරාමිෂ ගතිය අර සන්තතියක් වශයෙන් තිබුණ දේ සන්තති ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණේ මේ සෑම දෙයක්ම එකම චිත්තක්ෂණයක්වත් නැතුව බිඳි බිඳි යන ස්වરૂපයක් මේක පෙළන ගතියක් තියෙන්නේ නමුත් මේක මොකටද මම කියන්නේ මම කිව්වොත් මේ කරදරේ ධර්මතාවයක් වශයෙන් රූප සත්‍යක වශයෙන් අරූප සත්‍යක වශයෙන් බලා ඉන්නකොට ඒ ඇති වෙන දේර තමයි සඳහන් කරන්නේ මේ සක්කාය දිට්ඨිය මිදෙනවා ඒ දර්ශනයෙන් මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම බැටරියක් charge වෙනවා වගේ පුද්ගලයා නෙවෙයි ඒ චිත්තක්ෂණය. නමුත් ඒක මම කියාගන්නේ මගේ කියාගන්නේ මගේ ආත්මය කියන්නේ ඒකට ගොදුරු වෙච්ච සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ධිට්ඨි විසුද්ධිය කාංකා විතරසින් මගේ කියාගන්නේ මම කියාගන්නේ අහන්න ඒත් නමුත් මේ දිගට පවත්වන්න බෑ මේක. චිත්තක්ෂණ වශයෙන් එනවා යන චිත්තක්ෂණ වශයෙන් එනවා මේක ඉස්සල්ලාම තේරෙන පටන් අරගන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඒකෙදී සටහන් වෙනවා කාංකාවිතන විසුද්ධිය හැමාරේ මග්ගා මග්ග ඥාන විසුද්ධිය පටන් ගන්න. එහෙම නැත්නම් සම්මසන ඥානීය කෙලවර තරුණ උදයබ්බේ පටන් ගන්න වෙලාව දේවල් දෝරේ ගන්නවා. තෝන්චක් නතුව ගන්න. නමුත් මේ එකක්වත් මාව හම්බෙන්න අපිව නෙමෙයි. මොකටද මම මේකේ හිත නරක කරගන්නේ කියලා මමෙක් ඇතිවෙන්න ඕන කරන්නා වූ තණ්හාමාන දිටි යම් ප්‍රමාණයක් තියෙන ඔක්කොම සලකා බලලා බලන මේක කර පදනමක් නැහැ. ඒ පදනම දිරා වැටීම අසත්පුරුෂයාට තේරෙන්නේ ආ තානි ගතියක් පාළු ගතියක් ඒකාකාරී ගතියක් බය වෙනවා ඒක. සත්පුරුෂයා තේන ඕනෝක තමයි අනාලම්බිතව නොතිරෙන නොමැරෙන සුළු නිවනක ලක්ෂණය. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නැතිකමේ ලක්ෂණය. මේක ටික ටික පුරුදු කරන්න. ටික ටික පුරුදු කරනකොට තමයි ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි නැත්නම් සංකා මේ නාම මේ උද්‍යප්පේ ඥාණයට හුරු වෙලා මේ තරුණව පවතින උද්‍යප්පේ ඥාණය බල උද්‍යප්පේ ඥානයක් බවටපත් වෙනවා. ඇත්තටම මේ කියාපු විස්තරය උද්‍යප්පේ ඥානය පිළිබඳව හුදු හඳුන්වා දීමක් විතරයි කියලා කියයි. මේක එහාට තමයි නියම උද්‍යප්පේ ඥාණයට පත්වීම සිදුවෙන්නේ මං හිතුවේ නෑ දේශනා මිච්ඡර එඩක් මේ රූප සත්‍යක භාවනා සත්තා සහ නාම සත්‍යක භාවනාවට ගන්න. නමුත් මම හිතනවා ඒවා මේ මේ විදිහ භාවනා කරන අයට යම් ප්‍රමාණයකට සුතමේ ඥානෙට අදාළ වෙනවා. ඒක තම තමන්ට වැටෙන තාට පුරවන්න ගන්න පුළුවන් නිසා දේශනා කරගෙන යනකොට අනවශ්‍ය කාලයක් ඒකට ගත වුණා. නමුත් ඒක නාස්තියට නොවන ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ හතෙන් රූප හතෙන් නැත්නම් නාම සත්‍යක හතෙන් එකක් හරි දෙකක් හරි කෙනෙකුට මතුවේ. ඔක්කොම හැම කෙනාටම ඉන්නේ. මතුවෙන තාලෙට ඒක අඳුනා ගන්නවා මිස මේ මතුවෙන මතුවෙන දේවල් අනිත්‍ය දුක්ඛං අනත්තං කියලා මෙනෙහි කරන්න හෝ මේ රූප සත්‍යක භාවනාත් හොය හොයා යන්න නෙවෙයි කියන එක මහදීගාඩ පොතේ හොඳටම සඳහන් කරනවා මම සඳහන් කරනවා ඒ නිසා මතුවෙන වෙලාවෙදී මෙන්න මේ මට්ටමේ මගේ හිත භාවනා තියෙන්නේ කියලා ඒක ගෙවම් කර ගැනීමට ඒක ඉක්මවා යන්න මේ අත්දැකීම පිහිට කරගෙන මේ ගෙවීමේ පවතින මේ වස් කාලය ඇතුළතම තම තමන්ගේ අභිමතාර්ථ සාක්ෂාත් කරගන්න මේ දරුන් කොට්ටාස ධර්ම කොට්ටාසත් උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නිමිති ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයක පමණ කාලයක් කරන් තියෙනවා දේශනාව සඳහා. ඉතින් මේ ඒ සම්බන්ධව කිව යුතු කල යුතු ප්‍රශ්න හෝ වෙන ප්‍රකාශයක් තියෙනවා අපි ඒකට වෙලාවක් දීලා එහෙම නැතිනම් අපි බලාපොරොත්තු වෙමු සම්ප්‍රදාන කුලව පේන බෙනාඩකින් ගිමින් ඥාතින් ජීවත් කිරීමේ සතිವಾರය සමාප්ත කරන්න වෙනවා කියන්න කරන්න තියෙන දයක් තියෙනවා කරුණාකර මතක් කරගන්න.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 කල්ියා නම් බලන්න නෑ කරුණා ඉතින් ඒක සිහිත දන්නේ කියලා. ඒකට මේ පාටන ගින තාර දාර දාන එක මේක බලන්න කියන සිහිතාව නැති වෙනවා. පටලවා. මේ අදහස නිතරම අදහස ආවේ